සක්මනට ගියාට පස්සේ ශරීරයේ යටිකයෙහි චේතනා පූර්වකව කෙරෙන මේ ඇවිදීමේ වම්ම දකුණු වම වශයෙන් දකුණු වශයෙන් පියවර මාරු කිරීමන සම්බන්ධ කරලා සතිය පවත්වනවා. ওই දෙකේදී මේ පරියංකයේදී කරන සතිය සති සමාධි කියන ධර්ම දෙකට බැඳෙනවා කටයුතු කරන අතර නැත්නම් සමාධිය වැඩිවීමට උදව්පකාර කරන අතර පරියංකයේදී යොදන සතිය වීරිය වඩන්න හේතු වෙනවා. වෙන විදිහකට කියනවා නම් යෝගාවචර ජීවිතයේ තුල අවශ්‍ය කරන අංග දෙකක් වෙන මේ වීර්ය සහ සමාධිය කියන දෙක අතර සමබර භාවයක් ඇති කරන්න මේ සක්මන සහ පරියංක දෙකම අවශ්‍යයි. වීර්ය වැඩි වුණොත් හිත වික්ෂිප්ත වෙන්න අවිශ්වන පැත්තට වැඩි. සතිය වැඩි වුණොත් නිදිමත වෙන පැත්තට වැඩි. ওই දෙකම හොඳ නැහැ. ওই දෙකේ දෙක අතරමැද තියෙන මධ්‍යම ප්‍රතිපදාව තමයි යෝගාවචර ජීවිතයේ විශේෂයෙන්ම අපි මේ ඉදිරිපත් කරගන්න හදන ධම්මවිචේ සම්පෝඥංගය කියන හිතේ විචක්ෂණ බුද්ධිය පරිවිමංශනයේ පිබිදීම ඇති වෙන්න හේතු වෙන්නේ. ඒ නිසා සක්මණෙන් පරියංකයෙන් සක්මණ දෙක කරනකොට මේ සතිය එක එක දෙයට උදව් කරනවා. සක්මණේදී දේ වීර්ය වඩන අතර වීර්ය තන වඩන අතර පරියංකේදී සමාධිය වඩන. මේ දෙකම කරලා පුරුදු කෙරුවට පස්සේ අර සතියෙන් කරන එළඹ සිටි දෙයට එළඹිච්ච දෙයට සතිය පිහිටවීම එළඹ සිටීම එදිනදා ජීවිතයේ අනකොට එනකොට කනකොට බොනකොට අතපය දිගායනකොට ආදී සෑම දෙයකටම යොදවන්න පුරුදු වුණොත් එතකොට මේ යෝගාවචරය තුළ වැඩි යුතු වඩන්න ඕනේ දැනගත යුතු කාරණා ටිකක් තමයි එන ඕනෙම අරමුණකට පූර්ව නිගමන වලින් තොරව ප්‍රතික්‍රියා නොකර අරමුණට සම හිතින් අරමුණ දිහා බලන එකයි සතියේදී හම්බ වෙන ආభాෂය. මේ නරකය හොඳය විය යුතුය නොවිය යුතුය වශයෙන් නොව පැමිණෙන්ට ඉස්සෙල්ලා කොහොමද පැමිණාට පස්සේ කොහොමද පැමිණලාගේ ගියාට පස්සේ කොහොමද ආදි වශයෙන් ඒ අරමුණු ධාරාව <clears throat> චිත්ත ප්‍රවෘතිය දිහා සතියෙන් බලාගෙන ඉන්න එකයි අපි මෙතන තතෝ සතා තතා සතෝ විහෙරන්තෝ කියන එකෙන් අදහස් කරන්නේ. මෙන්න මේ විදිහට යම් කෙනෙක් තමන්ගේ ජීවිතය තුළට මේ සතිය කියන චෛතසිකය භාවනා අංගයක් වශයෙන් එකතු කරගත්තා නම් ඒ යෝගාවචරය ආයේකේ පුරුදු පුහුණු කරනකොට උට යම් යම් ජීවිතයේ අලුත් නවමුතා හැබැයි වෙනස්කම් ටිකක් අත්දකින්න පුළුවන් වෙනවා. මේ සත්‍ය හරි හැටියට පිහිටියේ නැත්තම් එහෙම නැත්නම් මේ සත්‍යයයි බුද්ධ ආගමයි පටලවා ගත්තොත් මේ වෙලා මදිවීමක් සිදු වෙනවා. කරන්නේ කොහොමද? කරන්න වෙලාවක් නැහැ. හරි මේ කියලා. මේ සතිය ආගමත් එක්ක පටලවා ගන්න නැතුව සතිය කියලා කියන්නේ කරන ඕන වැඩකට යොදන අමතර දර්ශනයක් දැකීමක් පමණයි. ඒ නිසා පරියංකේ වශයෙන් නම් වෙනමම වෙලා ගන්නවා. හොඳයි ඇත්ත. නමුත් සක්මන් කරනකොට අපි මට මතකයි එකපාරක් මම මතක් කරා අපි කන්තෝරුවක වැඩට යන කෙනෙක් නම් තමන්ගේ වාහනේ යනවනම් පොඩ්ඩක් ඈතින් වාහනේ නැතර කරලා ඊටු ටික පයින් යනකොට ඒක සක්මනක් කරගන්න. නැත්නම් බස් එකෙන් බහලා හෝල්ට් එකක් දෙකක් විතර මේ සක්මණේ නැත්නම් හැන්දාවට ඇවිදින්න යනකොට ඒක සක්මනක් කරගන්න. වෙනස වෙලා තියෙන්නේ අපි කරන වැඩේට මුළු හදින් හිත යොදාන කටයුතු කිරීමයි. ඉතින් තව වැඩ කටයුතු කරනකොටත් විශේෂයෙන්ම තමන් තනියම තමන් වශයෙන් කරන වැඩ කටයුතු වලදී හැකිතාක් දුරට ඒ කටයුත්තට මේ නැඹුරුවක් විපස්සනා නැඹුරුවක් සති නැඹුරුවක් ලබා දීලා නැවතිල්ලේ සතියෙන් යුක්තව නිස්සද්දව කටයුතු කරන්න පටන් අරගත්තොත් ඔන්න සතිය කියන එක එච්චර අමතර බරක් වෙන්නේ ඉන්න පටන් අර ගන්නවා ජීවිතේට එන්න පටන් ගන්න. එතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා මොකක් හරි වැඩක් එක වැඩකට එකවර එක වැඩක් කරනවා නම් සතියේ සම්නිසද්දව නැවතිල්ලේ හුඟක් වෙලාට වැඩ ඉවර වෙච්චාම සතුටක් ඇති වෙනවා. අවුල් පාසේ මැද නතර වෙන්නෙත් නැහැ. වැඩ ගොඩක් මැද මේ වැඩේ පටලවෙන්නෙත් නැහැ. පොඩි පොඩි වැඩ එතන එතන ඉවර කරන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් මෙහෙම වැඩ ඉවරනකොට හැම වෙන්නේ අර වැඩ බාගෙට නැත කරපු වගේ ආතතියක් නෙවෙයි හොඳ හිතේ නිස්සද්ද භාවයක් ඇති වෙනවා. අන්තිමට තමයි තේරෙනවා එවැනි වැඩ වලින් තව වැඩ කිරීමට අවශ්‍ය ධෛර්යයක් ලැබෙනවා ජීවිතයේ ගුණෝකුත් ලැබෙනවා පහු වෙනකොට වෙනදට වැඩිය නිස්සද්දයක් විවේකයක් ඉස්පාසුවක් එන්න පටන් අරගන්නවා එනිසා තථා සතෝ විහෙරන්තෝ කියන කෙනාට හිත ඇතුලේ ස්පාසුවක් එනවා නැත්නම් හිතේ ඉඩක් හම්බ වෙනවා. ඉස්සර තිබුණේ මේක මා අවුලක්. මේක ඇතුලේ තිබුණේ තද ආතතියක් දැන් කියන විදිහට ටෙන්ෂන් එක. නැත්නම් මේ අසහනයක්. මු සතියෙන් ඉඳ පටන් ගත්තාම ටැන් වල තැන් තැන් වල ඔන්න ඔය විදිහේ හිත ඇතුලේ පොඩි ඉඩ පහඩුවක් එන්න පටන් ගන්නවා. කරන වැඩ කරනවා. කෙරුවට මොකද වැඩක් ඉවරනට පස්සේ මේ වැඩේ ඉවරයි. ඊට පස්සේ හිත අලුත් වෙන ගතියක් එනවා. ආනෝම ඉන්නකොට ඒ හිතේමත් ස්වરૂපයක් තමයි තං ධම්මං දැන් යම් වෙලාවක අපි ඉන්නේ මොනවා හෝ නාම ධර්මයක් හෝ මොනවා හෝ රූප ධර්මයක් එක්ක හැපි හැපි ඉන්නේ මිනිස්සයා කියලා සතෙක් කිව්වනම් ওই නාම රූප දෙක වැඩ. මොනවා හෝ Tamanට ඉදිරිපත් වෙච්ච ඒ ධර්මතාවයේ කේන්තියක් වෙන්න පුළුවන් රාගයක් වෙන්න පුළුවන් නිදිමතක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සැකයක් වෙන්න පුළුවන්, අසහනයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ආස්වාසයක්, ප්‍රස්වාසයක්, උණුසුමක්, සිසිලසක්, තදගතියක් මොනවා හෝ. ඒ දී යති චිත්තක්ෂණේ තියෙන ධර්මය ආන අර තියෙන චිත්ත විවේකයේ තුල ඉස්පාසුව තුල පඤ්ඤාය පවිචිනති ඒක ಪರಿචයති පරිවීමංසං ආපජ්ජති හොඳට සලකා බලනවා මේ මම දැන් උණුසුමක් බුද්ධ විඳිනවා. ඒ උණුසුම එන්න ඉස්සලා මෙහෙමයි, උණුසුම තියෙනකොට මෙහෙමයි, ගියාට පස්සේ මෙහෙමයි. ඒ උණුසුම කෙරේ මගේ හිතේ ප්‍රසාද භාවය මෙහෙමයි, අප්‍රසාද භාවය මෙහෙමයි, නැත්තම් තිබුණා, නොතිබුණා එකයි කියන සමභාවය මෙහෙමයි කියලා. ආන්නේ හිතේ ඇතිවෙන ඉඩපාඩුව තුළ ඒ ධර්මතාවය විමසුන් නුවණට ලක් කිරීම විමසා බැලීම තමයි ධම්මවිචය කියලා සඳහන් කරන්නේ. නිසා මේ අපි පාවිච්චි කරන අපි ඉදිරිපත් කරගත්ත මේ කාය සූත්‍රයේට ආනාපාන සති සූත්‍රයෙන් ඔන්න ඔය බුද්ධ දේශනාව ලං කරගත්තාම මේ ධම්ම විචේත අර්ථකතනයක් හම්බ වෙනවා. ඒකේ කියන්නේ තෝ සෝ තත සතෝ විහෙරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචේති පරිවීමං සංආපජ්ජති තත් එහෙම පත් වෙනකොට ඒ පුද්ගලයාගේ ධම්ම විචේ සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛු භාවේති අන්න ඒක තමයි ඇති කරගත්ත සතියෙන් ඇති කරගත්ත අර පුංචි ස්පාසුව තුර පිරිසුදුකම තුල නැවතිල්ල තුල ඉදිරිපත් වෙලා තියෙන ධර්මතාවයේ විශේෂ විමසුන් නුවණ විචක්ෂණ බුද්ධිය යදවීමයි මේ ධම්මවිචේ සම්බොජ්ජංගයෙන් ਸਰවඥාන්සි බලාපොරොත්තු දැන් අපි ඉදිරිපත් කරගනිමු මතු කරගනිමු අපි අර මාතුකා කරපු කාය සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා ඒ සූත්‍රේ පුරාම තියෙන එකම රටාවක් නීවරණ ධර්ම හෝ බොජ්ජංග ධර්මයක් මතුවෙච්චාම සරුවච්චන් වහන්සේ ඒකට ප්‍රශ්නයක් මතු කරනවා කෝච බික්කවේ ආහාරෝ අනුප්පන්නස්සව ධම්මවිචේ සම්බොජ්ජංගස උපාදාය උප්පන්නස්සව ධම්මවිචේ සම්බොජ්ජංගස භාවනාය පාරිපූර්ණා මහණි නෝපන්නා වූ ධම්මවිචේ සම්බොජ්ජංගේ පාලවීමට හෝ දැනට යාන්තමට පහළ වෙලා තියෙන ධම්මවිචේ සම්බොජ්ජංගයේ පරිපූර්ණ භාවයට යන්නේ මොකද්ද ආහාරේ මොකද්ද ඒකට පෝෂණය සපෙන දේ ඉන්ධන වෙන්නේ මොකද්ද කියලා. ඒකට සරුවචනංශයෙන් පෙන්වන්නේ අත්තිබික්කවේ කුසල අකුසල ධම්මා සාවජ්ජනාවජ්ජ ධම්මා හීනප්පනීත ධම්මා කියලා මේ කන්න සුක්ඛ ධම්මා මේ ලෝකේ තියෙනවා අපි මේ ලෝකෙට එnde ඉස්සල්ලාම ලෝකයා විශ්ින් කුසලයේ මේකේ අකුසලයේ මේකයි කියලා ගත්ත සම්මුති වගේක් තියෙනවා. අපි මේවට කියනවා මේ ආචාර ධර්ම කියලා. මලකට සිල් කියලාත් කියනවා. සාවජ්ජන වජ්ජ ධම්මා. මේ වැරදි වැරදි සහිතයි. මේ ධර්ම වැරදි සහිත නෑ කියලා අනවජ්ජ සාවජ්ජ වජ්ජ සහිත වජ්ජ සහිත කියලා ධර්ම දෙකක් තියෙනවා. හීනපනීත කියන බොහොම උසස් ශ්‍රේෂ්ඨ ධර්ම කියලා තමාරක් තියෙනවා. බොහොම පහත් ධර්ම කියලා තමාරේවා තියෙනවා. කන්න සුඛ ධර්ම කියලා තියෙනවා සුදු ධර්ම මේවා කළු ධර්ම කියලා අපිට මේ අපි ඉපදෙන්න ඉස්සර අපි මේ ලෝකේ බහතෝරන කාලේ අපිට දෙමාපියෝ විසින් අපිට සංස්කෘතිය විසින් ගුරුවරු විසින් උගන්වපු ඒක මේ සමාජයේ අපි ඉන්න කාලේ පවතින මේ හොඳ නරක මේකය කුසල අකුසල මේකය හරි වැරදි මේකය